සදහැරතුනි වෙසක් ධර්මදේශනා මාලාවේ පටිච්ච සමුප්පාදේ සලායතන පත්‍යා පිළිබඳව ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ හම්බන්තොට උඩමලල වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින්ත්‍රයන්න් වහන්සේ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 තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානಂತಿ පින්වත්නි භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් දසපාරමිතාදී සමතිස්සත් පාරමි ධර්ම සපුරලා එදා ජයශ්‍රී මහා බෝධි මූලයේදී වෙසඟ පුන් පොහෝ දිනයකදී සපිරිවාර මාර පරාජය කරමින් අවබෝධ කරගත් ධර්මය පටිච්ච සමුප්පාද වශයෙන් සසර ගමන හැදෙන හැටි එවැගේම ඒ නිදහස් වීම පිළිබඳ දුකින් මිදීම චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් අවබෝධ කොට බෝධි මූලයේදීම උදාන පළ කළා තමන් වහන්සේ අනේක ಜಾති සංසාරං නොඑක් ಜಾතිවලදී සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං අවේසන්තෝ මේ සංසාරගේ හදන වඩුවා සොයමින් තමන් වාසය සැරිසරුවා ගහකාරක දිට්ඨෝසි වඩුව මම ඔබ දුටුවා පුනගේහන් අකාහසි ඔබට නැවත මේ සංසාරගේ අදන්න බෑ කියන උදාන පළකලේ මේ ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේගේ නුවණින් මේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි අසරණ දෙවි මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් දුක් විඳින සත්‍යයන්ට දුකින් මිදීම පිණිස 84000ක් ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ අභිධර්ම පිටකය තුළ විශේෂයෙන් විස්තර කරන මේ පටිච්ච සමුප්පාද ධර්මය අද මාතෘකාවුනේ සලායතන පිළිබඳවයි. සලායතන කියන මාතෘකාව වෙනමම අරගෙන අපිට විස්තර කරන්න අපහසුයි. එම නිසා මේ සලායතනයට හේතු වන අංග කිහිපයක් සලායතනය නිසා ඇතිවන අංග කිහිපයක් කියන දෙපැත්ත ගැනම අපි මුලින් විස්තර කළ යුතු වෙනවා. මේ පටිච්චසමුප්පාද විස්තරය නොයෙක් තැන්වල ධර්මයේ සඳහන් වෙනවා. ඒ විස්තරයේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව මුල් කරගෙනම මේ සසර ගමන සකස් වෙන ආකාරය දේශනා කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය කතාවේදී සමුදය වශයෙන් සසර දුක ඇතිවීමට හේතුව තණ්හාව බව දේශනා කරලා තියෙනවා. නිසා විශේෂයෙන්ම අවිද්‍යාවත් අන්නාවත් ප්‍රමුඛ කරගත්තු හේතු සමූහයකින් සකස් වෙච්ච දුකක් දුක් සමූහයක් සත්‍යයන්ට තියෙනවා. මේ මොහොතේ ඔබත් අපත් සමදෙනා මේ සසර දුකට වැටිලා ඉන්නේ. ජාති ජරා මරණ ඉපදීම ලෙඩවීම වයසට යාම හැඬීම වැළපීම සතර දුක්ඛාදී බොහෝ දුක්වලට උරුමකම් කියන පිරිසක් තවම සතර අපායෙන් මිදුනේ නැති පිරිසක්. එම නිසා අපි උත්සාහ කරන්නේ මේ ධර්මය අවබෝධ කරගෙන අපට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අඩුම තරමින් සෝවාන් ඵලයෙන්වත් සැනසෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව අපිට තියෙනවා. ඒ සඳහා ගමන් කළ යුතු මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීල සමාධි ප්‍රඥා මාර්ගය. තම තමන්ට අදාළ සීලයන්හි පිහිටා සමත භාවනාවේ සමාධියටපත් වෙලා විදර්ශනා භාවනාවේ නාම රූප පිළිබඳ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වැඩිම තමයි මේ නිවන් මඟ කෙටියෙන් කිව්වොත්. ඒ නිවන් මඟ දිනු කරන ශ්‍රාවකයන්ට ඒ නිවන් මඟ අවබෝධ කරගන්න හේතු වන ධර්ම කාරණා භාග්‍යතුන් වහන්සේ වදාළ විදියට අපි අද ශ්‍රවණය කරගමු. අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළේ දුකත් දුකෙහි සමුදයත් නිවනත් මාර්ගයක්. කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ නොදැනීම. අවබෝධ නොවීම. නොදැනීම කුවට පස්සේ අපි හැමදෙනාම දහම් පොතපත් කියවලා ආචාර්යයන් වහන්සේලාගේ ගුරු ඇසුරෙන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විස්තර විභාග පවා දන්නවා. ඒ සුතමේ ඥානය. නමුත් මෙතනදී කියන්නේ භාවනාමය ඥාන වශයෙන් අවබෝධ කරගන්නවා අඩුමතරමින් සෝවාන් ඵලයේදීවත් සත්‍ය ඥාන වශයෙන්. ඒතර අවිද්‍යාව යම් පමණ අඩුවීමක් සිද්ධ වෙනව කොපමණ අඩුවීමක්ද ආත්ම භාව හතකදී සසර ගමනේ දුකින් මිදෙන්න තරම් ඒ අවිද්‍යාව නැති වෙලා යනවා. ඊට සකදාගාමි අනාගාමි ඵලයන්හිදීත් මේ අවිද්‍යාව තව තවත් අඩු වෙලා අරිහත් ඵලයේදී සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නැති වෙනවා. ඒ අවිද්‍යාව නිසා තමයි සත්‍ය සසරට මුලා වුනේ. සසර ගමනට මුලා වීම නිසා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන දොරටු තුනේ. කයෙන්, වචනේ, සිතින්. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියන කර්ම සකස් කළා. අවිද්‍යාව මුල් කරගෙන, අවිද්‍යාව මත පිහිටාගෙන සිටින සත්වයා. සසර ගමන පිළිබඳ අවබෝධය නැතිකම නිසා, නැත්නම් තණ්හාව නැති නොකරපු නිසා කර්ම සකස් කරනවා. එතකොට වරදා ගන්න හොඳ නෑ. අපි නිවන් අවබෝධය පිණිස දාන සීල භාවනා කරනවා. ඒ පින්කම් කරනකොට ඒක සසර දික් වෙන්න හේතු වෙනවා කියලා සමහර අය කියනවා. අපි පින් කිරීමෙන් පළකින්න ඕන මොකද ඒක සංකාරයක් නිසා. නමුත් සංකාරයෙන් සංකාර නැති කරන්නටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එම නිසා පින් කළා නිවන් පතමින් නිවන අරමුණු කරගෙන කරන කුසලයම පාරමිතා වෙනවා. ඒ පාරමිතා පිරීම ගැන වරදාගන්නේ නැතුව අපි බොහෝ සෙයින් වැඩිපුරම සිහි කරන්නට ඕනේ අපුඤ්ඤාභි සංකාර ගැන. පරිස්සම් වෙන්නට ඕනේ අපුඤ්ඤාභි සංකාර ගැන. මොකද පුඤ්ඤාභි සංකාරය සසර ගමන දුක පිණිසවත් දුක් විඳීම පිණිසවත් නෙවෙයි හේතු වෙන්නේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක දෙකතියේ නිවන් දකිනාතුරු සුවසේ ජීවත් වෙන්නත් අවසානයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළ අමාමහ නිවනින් සැනසෙන්නත් තමයි පුඤ්ඤාභි සංකාරේ හේතු වෙන්නේ. නම් පින සකස් කරගන්න ඕන. ඒ පින් කිරීම තුළින් සසර ගමන සුවපත් කරගෙන නිවන් දකින්න ලැබෙනවා. අපුඤ්ඤාභි සංකාර. සත්ත්වඝාතනය, සොරකම ආදී මේ පංච පාපයන් විශේෂයෙන් සඳහන් කරනවා. නිරය, තිරිසන්, പ്രേත, අසුර සතර අපායට වැටෙන්නත්, මනුෂ්‍ය ලෝකේ උපන්නාට පස්සෙත් බොහෝ දුක් විපාක විඳින්නත් සිද්ධ වෙන නිසා හැම අතින්ම අයහපත පිණිස සසර දුක පිණිස සසර දීර්ඝ වීම පිණිසම හේතු වෙනවා. මේ අපුඤ්ඤාභි සංකාරයත් අවිද්‍යාවෙන් වැසුණු සත්‍යයා තණ්හාවෙන් බැඳුණු සත්‍යයා සිදු කරනවා. එම නිසා අපේ සසර ගමන සකස් වෙනවා දීර්ඝ වෙනවා. ආනිඤ්ඤාභි සංකාර කිව්වේ සලවාලිය නොහැකි තරමේ කුසලයක්. මේක අරූපාවචර ධානය සතරට සඳහන් වන නමක්. එනම් මේ අවිද්‍යාව නිසා අවිජ්ජාපච්චය සංඛාරා කියන පදයෙන් අතීත භවයේ කර්ම සකස් වීම ධර්මයේ විස්තර කරනවා. එසේ සකස් වූ කර්මානුරූපව. ඒ කියන්නේ දැන් විශේෂයෙන් manuss ලෝක උපන් අපි පුඤ්ඤාභි සංඛාර මුල් කරගෙන තමයි manuss ලෝකෙ ඉපදුනේ. ත්‍රිහේතුක වෙන්න පුළුවන්, දිහේතුක වෙන්න පුළුවන්. ප්‍රඥාව මුල් කරගෙන කුසලයක් කරගෙන manuss ලෝකෙ ඉපදුනා නම් ත්‍රිහේතුක පුද්ගලයෙක් කියලා කියනවා. ධර්ම අවබෝධයට සමත් ධාන අභිඥා මාර්ගඵල උපදවන්න සමත් උපතක් වශයෙන්ුයි සඳහන් වෙන්නේ. ඒ ත්‍රි හේතුක උපත අලෝභ, ආදේශ, අමෝහ කියන කුසල් මුල් තුන පෙරදරි කරගත්තු නිසා. දි හේතුක කියන්නේ අමෝහය නැතුව මෝහය සහිතව කරගත්තු කුසල් වලින් ඉපදෙන කෙනා. ප්‍රඥාව අඩුයි නමුත් සැප සම්පත් සහිතයි. සැප විඳින කෙනෙක් තමයි. නමුත් ධර්මාවබෝධයට සමත් වන්නේ නැහැ. ඒ මනුෂ්‍ය ලෝකයේ උපදින්න අපිට හේතු වුණ සංකාරා ඊළඟට ඒ වගේම අපුඤ්ඤාවි සංඛාර හේතුවෙන් සත්වයාගේ විඥානය සංඛාරපච්චය විඥානං කියන තැනදී මේ වර්තමාන භවයට විඥානය පහළ වෙනවා ප්‍රතිසන්දි විඥානය කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ අවසාන භවයේ නැත්නම් පසුගිය ආත්ම භාවයේ අන්තිම සිත චුතිසිත ඒ චුතිසිතේදී පහළ වෙනවා කර්ම කර්ම නිමිති ගති නිමිති කියලා. Taman කරපු කුසල හෝ අකුසල කර්මයක් ඒ කර්මය කරන්න භාවිතා කරව උපකරණ පුද්ගලයන් ආදී ඒ වගේම උපදින තැනෙහි නිමිත්තකුත් පහළ වෙනවා. දැන් ඉරේ වගේ උපදින කෙනෙක් නම් එයා සත්ව ඝාතන කරා නම් ඒ ඝාතනය කරපු සත්වයන් ආයුධ ආදිය පෙනී යනවා. කර්ම නිමිති වශයෙන්, ගති නිමිති වශයෙන් ගිනිදල් පෙනී යනවා. ඒ අරමුණ අරගෙන චුතිසිත අවසන් වෙනවා. ඒ චුතිසිත අවසන් වීමත් සමග ඊළඟ ශ්‍රණය ප්‍රතිසන්දිත පහළ වෙන්නේ නිරේ කයක. ඕප්පාතික උපතක් වශයෙන් පෙරපසු නොවි ඒ ශ්‍රණයම ඇති වෙනවා. ඇත්තට මෙතන තේරුම් ගන්න තියෙන්නේ ඒ චිත්ත පරම්පරාවෙම තවත් සිතක් තමයි පහළ වුනේ. ඒ සත්වයාමද පහළ වුනේ නැත්නම් වෙන සත්වයේද පහළ වුනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙනම් මේ සත්වයාගේ මේ මනුෂ්‍ය කයේ කොටසක් එහෙට ගියේ නැහැ. මේ රූපකය මෙහි නතර වුණා. නාමකයේ පහළ වුණු අර අතීතයේ අනාදිමත් කලක පටන් සංසාරයේ නම් පැවතගෙන එන මේ චිත්තසංතානය උපාදටි තිබංග වශයෙන් හැම ශරණයකම බිදි බිදි යනවා. එසේ බිඳි බිඳි යන්නේ තවත් චිත්ත පරම්පරාවකට ඉඩ දෙමින් හේතු හදමින් බිඳන සිත තවත් සිතක් පහළ කර දෙන්න හේතු හදලා තියෙනවා. එම නිසා මේ සිත්වලෙහි අතරක් නැර පහළවීම තියෙනවා. සිඳීමක් නැහැ. ඒ නිසා මේ ආත්මභාවයේ අවසාන සිත සමග තව ආත්මභාවයකදී ප්‍රතිසංසිතක් පහළ කරනවා ඊළඟ ෂණය. ඒ චිත්ත චිත්ත නියාමය සිතේ ස්වභාවය. ඒකේ සිඳීමක් අවසානයක් දකින්න වෙන්නේ අරිහත් ඵලයටපත් වෙලා පිරිනිවන් පාන ශනේදී. එතෙක් මේ පහළවන චිත්ත පරම්පරාව තමයි තවත් භවයක පහළ වුණේ. අර කර්ම ශක්තිය රැගෙන මේ සත්වයාය කියලා කියන්නේ එහෙමයි. නම් මේ මමම තවත් ආත්මයක ඉපදුනා අතීතේ මම ඉපදුනා කියලා භාග්‍යතුන් වහන්සේ ওই ජාතක දේශනාවලත් කියන්නේ ඒ චිත්ත පරම්පරාව. එනයි චිත්ත පරම්පරාව අනුව රැගෙන කර්ම ශක්තියගෙන ප්‍රතිසන්දිසිත පහළ වෙනවා ප්‍රතිසන්දි විඥාණය නිරේ පහළ වෙනවා പ്രേත ලෝකේ පහළ වෙනවා තිරිසන් අපාය අසුරනිකාය පහළ වෙනවා මනුෂ්‍ය ලෝකේ පහළ වෙනවා දිව්‍ය ලෝකසයි බ්‍රහ්ම ලෝකවලත් පහළ වෙනවා ඒ සකස් කරගත්තු කර්මානු රූප අකුසල කර්මය මුල් වුණා නම් සතර අපාය කුසල කර්මයක් මුල් වුණා නම් මනුෂ්‍ය ලෝකේ එතන ත්‍රි හේතුක දි හේතුක ભેදේ තියෙනවා ත්‍රි හේතුක උපතක් නම් වාසනාවන්තයි දි හේතුක උපතක් නම් ප්‍රඥාවෙන් තොරයි ඊළඟට හේතුකපත තියෙනවා දිව්‍ය ලෝක සයේ සහ බ්‍රහ්ම ලෝකවල ආනෙන්ජාවි සංකාරයෙන් උපදිනවා අරූප ලෝක සතරින් එකක. එසේ උපත ලබනවා සත්‍ය වර්තමාන භවයේ. ඒ විඥානය කියලා මතක් කළ එතන. විඥානපච්චා නාම රූපං. ඒ ප්‍රතිසන්ද විඥානය සමග මෞකසකනම් අපි මෞකසේ මෞපියන් ගෙක්වීමෙන් ඇති වුණා වූ කලල රූපේ තියෙනවා. ඒ කලල රූපේ බැස ගන්නවා මේ ප්‍රතිසන්ද විඥානය. ස්කන්ධ විඥානයත් එක්කම රැගෙනෙනවා ධර්මතා තුනක් සංඥා වේදනා සංකාර කියන ධර්මතා තුනක් තියෙනවා. ඒ සමග විඥානයත් එක තුනම නාම ධර්ම හතරක් තියෙනවා. වේදනාව විඳීම, සංඥාව හැඳිනීම, සංකාර චේතනා පහළවීම, විඥාන දැන ගැනීම. නැත්නම් සිත කියලත් කියනවා. මේ සිතෙහිම පවතින ප්‍රභේද හතරක්. මේ භාග්‍යතුන් වහන්සේ වෙන් කළ දුන්නාට සාමාන්‍ය කෙනෙකුට වෙන් කළ දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා නාම ධර්ම හතරක් පහළ වෙනවා උපදිනකොටම. ඒ නාම ධර්ම හතර පවතින්නේ නැහැ රූප ධර්මතා නොතිබුණොත්. නම් රූප කලාප වශයෙන් අර කලල රූපේ පවතිනවා කලල රූපේ විඥාණය බැසගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා මේ නාම රූප හේතුවෙන් නාම රූප පත්‍ය සලායතන අද මාත්‍රිකාවට එනවා. එතකොට මේ මාත්‍රිකාවෙන් විස්තර කරන්න අපිට සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ සලායතන ගැන. සලායතන එකපාර පහළ වෙන්නේ නැහැ කියලා මම කලිනුම් මතක් කළේ పూర్ව හේතු ටික නොකිය මේ ආයතන හය ගැන අපිට කතා කරන්න බෑ. එහෙනම් නාම රූපේ තමයි ආයතන හය පහළ කරලා දෙන්නේ. කොහොමද පහළ වෙන්නේ? මේ කලර රූපය තුල ආයතන වශයෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ කොටස් පහ රූප වශයෙන් උත්, මනස, නාම වශයෙන් උත් වෙන් කරගන්න පුළුවන්. නාම රූප දෙකෙන් රූප කොටස තුල පහළ වෙනවා. ඇස කන නාසය දිව ශරීරය නාම කොටසෙන් එනවා විඥානය. ඒතර මේ ඇසත් කනත් නාසයත් දිව ශරීරයත් මනසත් කියන මේ හය පහළ වෙනවා. මව් කුසක පහළ වෙන්නේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා කාලයත් එක්ක. දිව්‍ය ලෝකේ නම් ඒෂණයම පහළ වෙනවා. නිරේත් പ്രേත ලෝකෙත් ඒෂණයෙන් පහළ වෙනවා. තිරිසන් ලෝකෙත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා පහළ වෙන්නේ. ඒ වගේම බ්‍රහ්ම ලෝකවලත් එක ක්ෂණයකදී පහළ වෙනවා. එතකොට මේ ආයතන 6 නිරේ පහළ වෙනවා 6ම. പ്രേත ලෝකේ 6ම පහළ වෙනවා. තිරිසන් ලෝකෙත් එහෙමයි. අසුර නිකායෙත් එහෙමයි. මනුස්ස ලෝකෙත් 6ම පහළ වෙනවා. නමුත් සමහර අකුසල කර්ම හේතුවෙන් චක්කු ප්‍රසාදය අහිමි වෙච්ච සත්‍යය ඉන්නවා. අපි කියන අන්ධයි කියලා. ඉතින් අන්ධ කෙනාගේ මේ චක්කු චක්කායතනය වැඩ කරන්නේ නැහැ. ඒ ආත්ම භාවයේදී. නමුත් පසුගිය ආත්මවලදී ඇසින් කරගත් කර්ම විපාක වශයෙන් ලබනවා. ළඟට බිහිරි කෙනෙක් නම් සෝතප්‍රසාදය වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒ සෝතායතනෙ නැත්තම් කන වැඩ කරන්නේ නැහැ. මේ විදිහේ ප්‍රභේද තියෙනවා. දිව්‍ය ලෝකයේ ආයතන 6ම පහළ වෙනවා. බ්‍රහ්ම ලෝකවල ආයතන කීපයක්. ඇස කන පහළ වෙනවා. අනිකුත් ආයතන තිබුණත් ඒවායෙන් සංවේදනා ගන්නෙ නැති නිසා ප්‍රකටවන්නේ නැහැ. මේ විදිහේ තමයි ආයතනවල පහළ වීම ඒ ඒ ලෝකවල සිද්ධ වෙන්නේ. අපිට ප්‍රකට වෙන්නේ මනුෂ්‍ය ආත්මභාවය නිසා අපි මනුෂ්‍යාත්මය ගැන දැන් සිහි කරගමු. අපේ සිත කය මුල් කරගෙන නාම රූප දෙක මුල් කරගෙන අද මේ අපේ ජීවිතේ දැන් අපි ඉපදිලා ඉන්න නිසා අපිට තියෙන ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරය ඒවා පහම මෙහෙයවන මනස මේ ආයතන හය කොහොමද සසර භවය සකස් කර දෙන්නේ මාත්‍රිකාවේ සඳහන් කළේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ඇසට රූපයක් හමු වූ කලෙහි පහළ වෙනවා චක්කු විඥාණය රූප දැනගන්න හිත ඒ තුනෙහි එකතුවෙන් ඇති වෙනවා ඇසේ ස්පර්ශය පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා ඇතිවෙනවා සැප දුක් උපේක්ෂා වේදනා තුනෙන් එක වේදනාවක් වේදනාපච්චය තණ්හා වේදනාවෙන් තණ්හාව වට ගන්නවා තණ්හාපච්චය උපාදානං මේ තණ්හාව උපාදානය දක්වාම බැස ගන්නවා. එසේනම් S2 පේනවා. මේ S2 ඉස්සරහාට එන්න ඕන බාහිර රූපයක්. ඒ රූපය ඇසට හමු වුණු කල්හිම එක ඒෂණේ පෙරපසු නොවි විඥාණය පහළ වෙනවා. ඒ විඥාණය පහළ වුණේ චක්කු ප්‍රසාදයේ මුල් කරගෙන නිසා කියනවා චක්කු විඥාණය කියලා. මේ තුනම එකතු වුණ තැන ඇසේ ස්පර්ශය කියන්නේ රූප දැක්කා වෙනවා. ඒ දකින රූපයේ ප්‍රිය නම් මනාපනම් මනවඩනවා නම් එතන වේදනාවක් ඇති වෙනවා සැප වේදනාවක්. ඒ දකින රූපය අප්‍රිය නම් අමනාප නම් දුක්සාගත නම් ඇති වෙනවා දුක් වේදනාව. ඒ රූපය ප්‍රකට නැත්නම් දුබල නම් අරමුණ ගන්න අපහසු නම් ඒක සැප හෝ දුක් වශයෙන් නොව උපේක්ෂා වේදනා වශයෙන් ගණනවා. ඒ ඇස මුල් කරගෙන අපේ සසර භවයේ සකස් වෙන හැටි. දැන් පෘතංජනියට මේ රූප දැකීම නිසා එක්ක ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. රහතන් වහන්සේගේ ඇසට රූපයක් හමු වූ කල්ලි උන්වහන්සේ රූපයක් වශයෙන් දකිනවා. ඒ දැකීම නිසා ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් ඇතිවන්නේ නැති නිසා රහතන් වහන්සේගේ භවය මේ ආයතන නිසා සකස් වන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පෘථග්ජන සත්වයාගේ භවය සකස් වෙනවා ඒ රූප දකින ශනේදිත්. ඊට කන. කන නිසා කනට ශබ්දයක් හමු වුණ කල්ලි සෝත විඥාණය පහළ වෙනවා ඒ තුන එකතුවෙන් ඇති වෙනවා කනේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනා අර සැප දුක් උපේක්ෂා වශයෙන්, තණ්හා උපාදාන වශයෙන් සතර භවයේ දික් වෙනවා. කන කන ඇතුලෙහි පිහිටා තිබෙන කන් බෙරෙහි අපි කියනවා සෝත ප්‍රසාදයේ වශයෙන් ඒ සෝත ප්‍රසාදයේ ශබ්ද ගැටෙනවා. ඒ ගැටීම සමගම විඥාන පහළ වීමෙන් මේ දැන ගැනීම ස්පර්ශය සිද්ධ වෙනවා. නාසයත් එසේමයි. නාසයට ගඳ සුවඳ හමු වූ කල්හි ගාන විඥාණය පහළ වෙන ඒ තුනේ එකතුවෙන් නාසයේ ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශ වන සුවඳ ගඳ ප්‍රියමනාප සුවඳක් නම් ඇලීම ඇති වෙනවා සැප වේදනාව ඇති වෙනවා දුර්ගන්ධයක් නම් ගැටීම ඇති වෙනවා දුක් වේදනාව නිසා. ඒ වගේම ගඳ සුවඳ පැහැදිලි නැත්නම් ප්‍රකට නැත්නම් උපේක්ෂා වේදනාව පහළ වෙනවා. එසේමයි දිවට. දිවට රසයක් හමුවන කල්ලි උපදිනවා විඥානයේ ඒ විඥානයේ ජීවා විඥානයයි දිව සම්බන්ධ නිසා එසේ රස දැනගන්නවා ඒ රසය මිහිරි නම් සැප වේදනාව, ඒ රසය කටුක නම් දුක් වේදනාව, රසය ප්‍රකට නැත්නම් උපේක්ෂා වේදනාව නිසා තසර භවය සකස් වෙනවා. එතන මේ කයට පහස හමු වුණාම, ස්පර්ශයක් ඇති වුණාම කාය විඥාණය මගින් මේ කයෙහි දැනගන්නවා ඇති වෙන ස්පර්ශේෂණයෙහිම පෙරපසු නොවි. ඒ ස්පර්ශය මුදුමලොක් නම් සැපසහගත නම් සැප වේදනාව. ඒ වගේම ස්පර්ශය කටුක නම් දුක්සහගත නම් දුක් වේදනාව. ඒ ස්පර්ශය, ඒ පහස ප්‍රකට නැත්නම්, බොහොම සියුම් නම්, දැනගන්න තරම් Taman දන්නේ නැත්නම්, දැනෙන්නේ නැත්නම්, ඒ වෙලාවේ බොහොම සියුම් ස්පර්ශයන්හිදී උපේක්ෂා වේදනාව පහළ වෙනවා. මේ ආයතන පහෙන්ම ගන්න අරමුණු පසුව ගන්නවා හිතින්. විඥානය නැත්තම් සිත මනෝ ධාතුව මනස විසින් වෙනමම ගන්නවා. ඒ වෙනම ගන්න වෙලාව සමහරට කල්පනා කරන වෙලාවක් වෙන්න පුළුවන්. අතීතයේ දැකපු රූප, අහපු ශබ්ද, විඳපු ගඳ, සුවඳ, රස, පහස පිළිබඳව මනස වෙනමම ගන්න වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ මනසින් ගන්නා වූ ඒ ආයතන පහ පිළිබඳ ආරම්මන ඉෂ්ඨනම්, කාන්තනම්, මනාපනම්, ප්‍රියනම් ඒ වෙලාවේදී හිතේ සතුටක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. ඒක සැප වේදනා බවට පත් වෙන ඒ තුලින් ඇලීම හට ගන්නවා. ඒ සිහි කරන ආයතන හයෙන් ආයතන පහෙන් පහළ වෙන්නේ කටු කරමුණක් නම් දුක්සහගත අරමුණක් අමනාප අරමුණක් නම් ඒ වෙලාව හිතේ දුම්නසක් දුකක් හට ගන්නවා. ඒ දුක් වේදනාව බවට පත් වෙනවා. ඒ වගේ මනසේ අපි ගන්නවා සියුම් ස්පර්ශයක් සියුම් අරමුණක් වශයෙන් සතරවෙනි ධානය. සතරවෙනි ධානය වඩන යෝගාවචරය ඊට උපේක්ෂා සහගත සිතකින් වාසය කරනවා. ඒ තමයි මනසේ උපේක්ෂාව. ඒ උපේක්ෂා වේදනාවයි. ඉතින් මේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ඇති කරලා දෙන්නේ ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය සහ මනසේ ස්පර්ශය කියන ස්පර්ශ හය. ඒ ස්පර්ශ හය නිසා වේදනා හයක් ආයතන හය තුල ඇති වෙනවා. ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, කනේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, නාසයේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, දිවේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, කයේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව මනස ස්පර්ශය නිසා හටගන්නා වේදනාව කලින් විස්තර කළා වගේ ඒ වේදනාව ප්‍රභේද තුනක් තියෙනවා රස විඳින ආකාරය අනුව ඒ රස විඳිනය අනුව සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව මේ වේදනා තුනම නිසාම හටගන්නවා තණ්හා හයක් ඒ රූප තණ්හා රූපය හේතු කොටගෙන, ශබ්ද තණ්හා ශබ්දය මුල් කරගෙන, ගන්ධ තණ්හා ගන්ධය මුල් කරගෙන, රස තණ්හා දිව මුල් කරගෙන, ස්පර්ශ තණ්හාව, පොට්ටබ්බ තණ්හාව කය මුල් කරගෙන. ධම්ම තණ්හාව මනසේ අරමුණු මුල් කරගෙන. එසේ ආයතන හයට තණ්හා හයක් වෙනා වගේම ප්‍රභේද තුනක් තියෙනවා. භව තණ්හා, කාම තණ්හා, විභව තණ්හා. පංචකාම වශයෙන් ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නැවත නැවත විඳීමේ ආශාවක් ඒ පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා ඒවට කියනවා කාම වස්තුන් කෙරේ ඇති වූ නිසා කාම තණ්හා. ඇස පිනවන්න කන පිනවන්න, නාසය පිනවන්න, දිව කය පිනවන්නට හේතු වන පංචකාම වස්තුන් තියෙනවා. ගෙවල් දොරවල්, යාන වාහන, අඹු සැමිය, දූ දරුවන්, නොඑක් විදි උපකරණ, අංගෝපාංග තියෙනවා. ඒ දේවල් වැඩි වැඩියෙන් රැස් කරගන්න, එකතු කරගන්න, නැවත නැවත දකින්න අහන්න තියෙන තණ්හාව, කාම තණ්හාව. මේ භවයේ මේ ජීවිතයේ ඒ පංචකාමයන් වින්දා මදි සසර ගමනේ තව තවත් සුගති භවයන් ඉපදිලා ඒ භවයන්හිදීද ඒ පංචකාමයන් වැඩි වැඩියෙන් විඳින්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව තණ්හාව භව තණ්හාව. ඒ වගේම විස්තර කරනවා සාස්ත්‍ව දෘෂ්ටිය වශයෙන් ගත්තොත් සාස්ත්‍ව දෘෂ්ටිය තියෙන කෙනා ස්ථීර භවයක් සදාකාලික භවයක් ස්වර්ග රාජ්‍යයක් ඇතේයි කියලා ගන්න මිසදුටුවත් මේ භව තෘෂ්ණාව භව. එහෙනම් භවයේ ස්ථීරව ගැනීම භව තෘෂ්ණාවයි. සමහර කෙනෙක් හිතනවා තව භවයක් නැහැ. එම නිසා මේ ජීවිතයේදී පුළුවන් තරම් සැප විඳලා මරණයටපත් වෙනවා. ඒකේ පින්පව් කිරීම කියන කිසිම අදාළත්වයක් නැහැ. පව් කළාට කමක් නැහැ. පින් කළාට වැඩක් නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටියක්, උච්ඡේද දෘෂ්ටිය. මේ ලෝකේ තියෙන දෘෂ්ටින් අතරින් මිසදුටු අතරින් දරුණම මිසදුටු වෙන්නේ මේ උච්ඡේද දෘෂ්ටියයි. මොකද එවැනි කෙනාට කරන්න බැරි පාපයක් නැහැ. නිසා තවත් භවයක් නැහැ. මේ අවසාන භවයයි කියලා සිතා ගැනීමම උච්ඡේද දිට්ඨියට යනවා. ඒක විභව තණ්හා බවට සඳහන් වෙනවා. මේ තණ්හාවලින් විශේෂයෙන් තිසරණ සරණ ගිහිපු අවබෝධයෙන් ඉන්න බෞද්ධ ශ්‍රාවකයෙකුට කාමතුෂ්ණාවයි ඇති වෙන්නේ. ඒ කාමතුෂ්ණාව මුල් කරගෙන එයා කාම සම්පත් විඳිනවා. ඒ වගේම කුසල් කරලා සසර ගමන සුවපත් කරගන්නවා භවයේදී සැප සැප විඳින ලැබෙනවා කියලා දන්නවා. නමුත් දෙයක් ප්‍රාර්ථනා කරනවා. මේ සංසාරේ නැවත නැවත ඉපදීම, ජාති, ජරා මරණ දුක් රැසකට උරුමකම් කියනවා. නිර්යතිරිසම් പ്രേතසුර සතරාපා ඉපදෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මට මේ භවයෙන් අත මිදී නිවන් දකින්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් අපට තියෙනවා. එම නිසා මේ පංචකාම සම්පත් නිදී අප හැමදෙනාටම පුතච්චන භාවය නිසා මුලාවක් ඇති වෙනවා. රූප දකිද්දි මුලා වෙනවා, ශබ්ද අහද්දි මුලා වෙනවා, ගඳ සුවඳදි මුලා වෙනවා, රසයේදි මුලා වෙනවා, පහසෙදි මුලා වෙනවා. ඒ ආරම්මණයන් හිතින් අරගනිද්දිත් කල්පනා කරද්දිත් අපි මුලා වෙනවා. නමුත් ධර්ම මෙනෙහි කරද්දි විදර්ශනා භාවනා වඩද්දි අපිට අවබෝධ ඇති වෙනවා මේ සියල්ලම ශණයක් පමණයි පවතින්නේ. ඒ චිත්තක්ෂණ වශයෙන් මේවා බිඳි බිඳි යනවා, නාම ධර්ම බිඳි යනවා. රූප කලාපත් ඒ වගේම බිඳි බිඳි යනවා, ශණ වශයෙන් බිඳිලා යනවා. ශණ බංගත්වයටපත් වෙනවා. ඒතර මේ නාම රූප රූපයන්ගේ බංගය බිඳී යාම. නාම රූප පරිච්ඡේද ඥාන කියන විදර්ශනා ඥාන පහල කර ගැනීමේදී විදර්ශනා භාවනා වඩනකොට අවබෝධ වෙනවා. ඒ අවබෝධයෙන් කල් ගෙවද්දී මුලාවන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදියට සිහි කරන්නේ නැතුව සතිපට්ඨානේ යෙදෙන්නේ නැතුව ධර්ම මානසිකාරයේ නොයේදී අපි රූපයක් බලනවාද ඒ රූපය ප්‍රියමනාප ස්ත්‍රී රූපයක් වෙන්න පුළුවන් පුරුෂ රූපයක් වෙන්නත් පුළුවන් ඒ ස්ත්‍රී රූපය වේවා පුරුෂ රූපය වේවා මේ ස්ත්‍රිය බොහොම හොඳයි හැඩයි මගේ හිතට ගැළපෙනවා මං කැමතියි ඒ නිසා මේ ස්ත්‍රිය මා විසින් අයිති කරගත යුතුයි. එහෙම නැත්නම් ස්ත්‍රියකට නම් පුරුෂයෙක් කෙරෙහි ඇති වෙන්න පුළුවන්. එසේ සිත බැඳෙනවා. ඒ දැකපු රූපය දැකපමණින් නතර වෙන්නේ නැහැ තණ්හාවක් ඇති වෙනවා නැවත නැවත දකින්න ආස හිතෙනවා. ඒ නැවත නැවත දකින්න විතරක් නෙවෙයි ඒ රූපය අයිති කරගන්න හිතෙනවා. ඒ නිසා මුලින් ඇති වුණා එක ක්ෂණයකදී තණ්හාව නැති කරගත්තා නම් හිතලා ඒ අනිත්‍යභාවය ඒ ජයග්‍රහණයක් එතනින් තවත් දුක් රැසක් හටගන්නේ නැහැ. නමුත් එසේ නොවි. ඔබේ ජීවිතවල ඔබ දන්නා ඔබට අත්දැකීම් ඇති. ඔබ විවාහ වුණා නම් විවාහ වුණේ ඒ දැකපු රූපය පිළිබඳ තණ්හාව බිඳගත්තේ නැති නිසා. නැවත නැවතත් නැවත නැවතත් සිහි කර කර ඒ රූපය පිළිබඳ ඇලීම ඇති වුණා. ඒ රූපය කෙරේ රාගයත් ඇති වුණා. ඒ නිසා ස්ථීරවම මේ ජීවිතය අයිති කරගන්නවා කියලා සමහර විට ලිපි ලේඛන අස්සම් කරලා අයිති කරගන්න ඇති. එසේ අයිති කරගෙන බලාපොරොත්තු වුනේ මේ රූපේ මටම වේවා මගේම වේවා කියලා. දැනුත් බොහෝ අපිට අපිට අහන ලැබෙන නොඑක් විදිහේ කතන්දර මගේම වේවා ඔබ මගේම වේවා මා ඔබේම වේවා ආදී වශයෙන් කියනවා. නමුත් මේ වේවා වේවා කිව්වාට මේ ලෝකයේ Tamanටම අයිති සත්‍යයක් පුද්ගලයෙක් නැහැ. Tamanට Tamanවත් අයිති නැහැ. ඉතින් මේ අයිති කරගත්තා වූ රූපය තමාගේ අස්මාණයම පවත්වන්නත් බෑ. මේ ලෝකයට බැහැලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒතර තමා වසන් කරගත් තමාගේ ඉස්ත්‍රිය, තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා, තමන්ට විතරක් දකින්න, තමන්ට විතරක් ආස්වාදනය කරන්න ලැබේවා කියලා පැතුවට ඒක වෙන්නේ නැහැ. බොහෝසෙයින් වෙන්නේ තමන්ට වඩා බාහිර ලෝකයා ඒක ආස්වාදනය කරනවා. ඒ කියන්නේ ඒ රූපය සංගවා තබන්න බෑ. ඒ රූපය දැකීමේදී මගතොටේදී කී දෙනෙක් නම් සතුටු වෙනවාද? ඒ ශබ්දය අහලා කී දෙනෙක් සතුටු වෙනවද? ඊළඟට ඒ ගන්ධ රස ස්පර්ශ වශයෙන් වුණත් අපි දන්නේ නැහැ කොයිතරම්යි සතුට වෙනවද ඒක කවුරුත් දන්නේ නැහැ සමහරට ඒ සත්‍යය පමණයි දන්නේ මොකද ඒ වගේ දේවල් තමයි මේ සසර ගමනේදී සිද්ධ වෙන්නේ විශේෂයෙන් අද වගේ ක්ලේශ බහුල කාලයකදී එක සත්‍යයක් මටම අයිති වෙනවාය කියලා වෙන්කොට තබා ගැනීමේ හැකියාවක් කොහොමවත් නැහැ කොයි කාලයකවත් පුළුවන්කම නැහැ ඉතින් මේ මගේම රූපයයි මේ මටම අයිති මගේම කියලා ගත්තු නිසා මොනතරම් දුක් රසක් විඳින්න ඕනද? එක සත්‍යයක් ගැනයි කැමැත්ත ඇති උනේ. ඊළඟට ඒ සත්‍යය අයිති කරගන්න නොඑක් නොඑක් දේවල් කරන්න වෙනවා. ඒ දේවල් රැස් කරන්න වෙනවා. ගෙවල් හදන්න වෙනවා. යාන වාහන ගන්න වෙනවා. ඊළඟට ඒ සම්බන්ධය නිසා දරුවන් බිහි වෙනවා. මුලින් බැඳුනේ ස්ත්‍රියකට, මුලින් බැඳුනේ පුරුෂයෙකුට. නමුත් ඒ හේතුවෙන් දැන් ගෙදරකට බැඳුනා. ඒ හේතුවෙන් ඒ ගේ පවත්ව ගන්න අවශ්‍ය මිලමුදල් හොයන්නට ඒ මිලමුදල් වලට බැඳුනා. ඒ වගේම යාන වාහන ගන්නවා ඒවට බැඳුනා. දරුවන් බිහි වුණා ඊට පස්සේ දරුවන්ට බැඳුනා. මේ විදිහේ මහා තණ්හා ජාලයක් උපාදානස්කන්ධයක් මේ ජීවිතේ අපි දැන් රැස් කරගෙන ඉන්නවා. ඔබ රැස් කරගෙන ඇති. ඒ උපාදානස්කන්ධය නිසා මොනතරම් පව් රැස් වෙනවද? තමන්ගේ දේපල ධනය නිසා, බිරිඳ නිසා, ස්වාමියා නිසා, දරුවෝ නිසා සතුන් මරන්න පෙළඹෙනවා. සොරකම් කරන්න පෙළඹෙනවා ඒ ඒ සම්පත් කාම සම්පත් ඉහලින් විඳින්නට ධනෙ නැති වුනහම සොරකමට පෙළඹෙනවා වංචාවට පෙළඹෙනවා ඊට වැඩි වැඩියෙන් ඒ සම්පත් විඳින සමහර විට කාම මිච්ඡාචාරයේත් දෙනවා තියෙන ටික කලයි නේද මේ ටික කාලෙත් පුළුවන් තරම් මේ කය පිනවන්න ඕනේ කියලා හිතාගත්තාම සමහර ස්ත්‍රී පුරුෂයෝ ඒ කාමීච්ඡාචාරාදී පාපයන්ටත් යොමු වෙනවා මේ තණ්හාව නිසා. ඊළඟට බොරුව බොරුව කියන පාපයක් කරනවා මේ කාම තණ්හාව නිසා. මේව පවත්ව ගන්න. සුරාපානය යෙදෙනවා. මේ පංච පාපයන්ම කරගෙන සසර ගමන දුක් කරගන්නවා, දුක් සහිත කරගන්නවා. සතර පායට වැටෙන එකක් බවටත් සමහර විටපත් කරගන්න යෙදෙනවා මේ පංචකාම වස්තුන් කෙරෙහි වැඩිපුර බැඳීම නිසා. ඒ මුළු මහත් දුක් රැසම තව තවත් වැඩි කරලා දෙනවා මේ ජීවිතේදී මේ ආයතන පිළිබඳ සිහිය පැවැත්වුවේ නැති නිසා. මේ ආයතන හයෙන්ම දුක් ඇතුළු වෙනවා. සසර ගමන නැවත නැවත දික් කර දෙන බැවින් මේවට ආයතන කියලා කියනවා. ඇස නිසා සසර ගමන දික් කර දෙනවා රූප දැකීමෙන්. කන නිසා සසර ගමන දික් කර දෙනවා ශබ්ද ඇසීමෙන්. නාසය නිසා සසර ගමන දික් කර දෙනවා ගඳ සුවඳ දැනීමෙන්. දිව නිසා රස විඳීමෙන් සසර ගමන දික් කර දෙනවා. කය නිසා පහස විඳීමෙන් සසර ගමන දික් කර දෙනවා. මනසින් මේ අරමුණු පහම නැවත නැවත ගැනීමෙන් සසර ගමන දික් කර දෙනවා. නම් මේ ඇස කියන ආයතනය අපි රැකගත යුතු ආයතනයක්. කනත් එසේමයි. ශබ්ද වලින් රැකගත යුතුයි. නාසයත් එසේමයි. දිව රසයන්ගෙන් රැකගත යුතුයි. කය පහසින් රැකගත යුතු වෙනවා. මනස අරමුණු වලින් රැකගත යුතු වෙනවා. ඒ සඳහා ඉන්ද්‍රිය සංවර සීලය පිළිටන්න වෙනවා. ඒ වගේම සතර සතිපට්ඨානෙ පිළිටන්න වෙනවා. එසේ පිළිටමින් විදර්ශනා මනසිකාරයේ යෙදීමෙන් පමණයි අපිට මේ ඇස කන නාසය දිව ශරීරය මනස රැකගන්න පුළුවන් වෙන්නේ. ඇසින් දකින රූපයක් ඇසත් විඥානයත් මේ තුනම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ ඒ තැනම උපදිනවා ඒ ඒ තැනම නිරුද්ධ වෙනවා ක්ෂණ වශයෙන් බංග වෙලා යනවා නිරුද්ධ වෙලා යන බව විදර්ශනානුවණින් සිහි කරනකොට අන්නේ ශ්‍රාවකයාට ඇස නිසා රූපේ නිසා තණ්හාව බැසගන්නේ නැහැ කනත් ශබ්දයක් සෝත විඥානයත් එතනම පහළ වෙලා එතනම නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙවි යනවා එහි ගතියුත්තක් නැහැ කියලා නාම රූප ධර්ම අනිත්‍ය වශයෙන් වැඩි වීම නිසා කන නිසා සසර ගමන දික් වෙන්නේ නැහැ. නාසයට ලැබෙන ගඳ සුවඳත් ඒ ගාන විඥානය සියල්ලම ඒ ඒ ශනේ නිරුද්ධ වෙනවා කියලා දකිනකොට අනිත්‍ය වශයෙන් වඩනකොට ඒ නිසා සසර ගමන දික්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තණ්හාව හටගන්නේ නැහැ. එතනම ඒ අරමුණු බංග වෙලා යනවා, නැති වෙලා යනවා. දිගට දුරට යන්නේ නැහැ. දිවත් රසවත් රසයත් ජීවා විඥානත් ඒ ක්ෂණයම නිරුද්ධ වෙලා යනවා කියලා දකිද්දිත් ඒ විදිහටම සසර ගමන කෙටි වෙනවා. කයත් පහසත් කාය විඥානත් ඒ තැනම නිරුද්ධ වෙලා යනවා ඒවා කොහෙවත් අනාගතයට ගියේ නැහැ. වර්තමානයේ ඒ ක්ෂණයම නිරුද්ධ වෙලා ගියා කියලා දැනගත්තට පස්සේ ඒ නිසා තවත් දුක් දුම්නස් හටගන්නේ නැහැ. මේ විදිහට මනස පිළිබඳවත් අර ගත්තු අරමුණු නැවත නැවත විමසන්නේ නැහැ අනිත්‍ය වශයෙන් දකිනකොට. එනම් මේ විදර්ශනා වඩන සිහියේ පිහිටාගත්තු යෝගාවචරය ඒකයි කියන්නේ ආත්මභාව හතක් ඇතුළත සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ මේ සසර ගමන නිමා කරන්න සමත් වෙන්නේ මේ විදර්ශනා ඥාන උපදවීම නිසායි. ඒ විදර්ශනා ඥාන නූපදීමේ හේතුවෙන් අපි නැවත නැවත සසර ගමනේ ගමන් කරනවා. අතීත භවයේ මේ සසර ගමන නිම කරන්න නොහැකි වුණේ අපි මේ විදර්ශනා මානසිකාරයේ යෙදුවේ නැති නිසා මේ ආයතන විපස්සනාවේ යෙදුනේ නැති නිසා. නිසා මේ ආයතන කියන්නේ නැවත නැවත අපේ සසර ගමන දික් කර දෙන නිසා මේ ආයතන සිහියෙන් පරිහරණය කළොත් පමණයි අපිට සසරින් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් සසර ගමන ඇති වෙලා යනවා. ඇති වෙන්නේ මේ ආයතන 6 හේතු කරගෙන ස්පර්ශය. ස්පර්ශ හයක් ඇති වෙන බව කලින් සඳහන් කළා. ස්පර්ශ නිසා තණ්හා, තණ්හාව නිසා උපාදානය. කාම උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, විත්‍ය උපාදාන කියලා උපාදාන හතරක් ඇති වෙනවා. මේ කාමයන් හේතු කරගෙන. පංචකාමයන් මුල් කරගෙන ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නැවත නැවත විඳීමේ තණ්හාව. උපාදානය දක්වා දියුණුවාට පස්සේ දැඩිව ග්‍රහණය කරනවා. අර કોઈ ස්ත්‍රිය පුරුෂයා දැඩිව ග්‍රහණය කරපු නිසා තමයි ගෙවල් දරවල් හදලා යාන වාහන රන් දරුවෝ සකස් කරගෙන මේ ලොකු බන්ධනයකට සත්‍ය වැටුනේ. ඉතින් මේ කාරණයම ගත්තොත් මේ උපාදානය. තණ්හාව කුඩා පැලයක් නම් ඒ කුඩා පැලය මුලින් කපලා දැම්මනම් උගලලා දැම්ම නම් එතනින් අවසන්. නමුත් පොහොර වතුර එකතු කරලා මේ පැලේ හොඳට වර්ධනය වෙලා අරටු සහිත හැදුනට පස්සේ ටිකක් අමාරුයි කපන්න. අන්න ඒ වගේ මේ ඇති වුණා වූ එක තණ්හාව නැවත නැවත දහස්වර ලක්ෂවර සිහි කළා සිහි කළා මේ මා විසින් අයිති කරගත යුතුයි කියලා අයිති කරගත්තු නිසා අද ඔබ මහා දුක් රැසකට උරුමකම් කියන උපාදානය නිසා ඒ කාම උපාදානයයි පංචකාම වස්තුන් දැඩිව ග්‍රහණය කළා. ඒ වගේම ඒ ග්‍රහණය කිරීම එක භවයකට සීමා වන්නේ නැහැ. නැවත සසර ගමනේදී කුසල් කළා ඒ දිව්‍ය මානසික සම්පත් විඳීමේ කැමැත්තකුත් තියෙනවා. ඒ කැමැත්ත තියෙනවා තණ්හාව තිබෙන තුරාවටම. ඒ නිසා කුසල් කරන කෙනා කැමති වුණත් අකමැති වුණත් එයා දිව්‍ය මනුෂ්‍ය ලෝකවල ඉපදෙනවා. සතර ආපා ඉපදීමට වඩා මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකෙ ඉපදීම සැපසහගතයි. හොඳයි. නමුත් භවයේ ඉපදීම නැවත නැවත ඒ භවය ග්‍රහණය කරගත්තොත් ඒ භව උපාදාන වශයෙන් තියෙනවා. ඒතර තෙරුවන් සරණ ගිය බෞද්ධයට තියෙන පුළුවන් උපාදාන දෙක තමයි මේ මතක් කළේ. අත්වාද උපාදානය. ආත්මයක් තියෙනවා කියලා උපාදානය. භවය කියන එක ග්‍රහණය කරන්නේ නැහැ. භවය ග්‍රහණය කරනවා මිත්‍යා දෘෂ්ටි කෙනා. ඒ කියන්නේ ස්වර්ග රාජ්‍යයක් තියෙනවා. ස්ථීරසාර සුගතියක් තියෙනවා. දෙව්මවතුරු වලට යනවා කියලා සමහර අය සඳහන් කරනවා. ඉතින් එහෙම හිතාගෙන මේ වර්තමානයේ මෑතක සමහර අය මැරුණනේ. තමන්ව තමන්ගේ ජීවිතේ නැති කරගත්තා සමහර මේ කන්‍යාවියන් ලබන්න හිතාගෙන මනුෂ්‍යාත්මය නැති කරගත්තා. ඒ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන අර භවය ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ ප්‍රාර්ථනා කළාට තමන්ගේ කර්මානුරූපව ජීවිතය හානි කර ගැනීමෙන් සුගතිය යන්නේ නැහැ. දුගතිය ඉපදෙන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටියේ තියෙන නපුරයි ඒ පේන්නේ. එහෙනම් තෙරුවන් සරණ ගිය බෞද්ධයෙකුට එහෙම දිට්ඨියක් ඇති කරගන්න බෑ. සදාකාලික භවයක් තියනවා කියලා භව උපාදානයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ ditthිය මුල් කරගෙන ඒක සිද්ධ වෙන්නේ. ditthි උපාදාන වශයෙන් සඳහන් කරනවා. මිත්‍යා දෘෂ්ටිය. මේ මිත්‍යා දෘෂ්ටිය තමයි ලෝකේ තියෙන පව් අතර බලවත්ම පව. අකුසලේ මහා සාවද්‍ය. කරන්න බැරි අකුසලයක් නැහැ. පින් පව් නැහැ. මව්පියන් සැලකීම් විපාක නැහැ. සුගති දුගති උපතක් නැහැ. ලෝකේ අවබෝධ කළ දේශනා කරන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නැහැ කියලා ගත්තට පස්සේ මුළු සසර ගමනම වර්ධිනවා. මේ අත්වාදය කියන්නේ ආත්ම දෘෂ්ටිය. මම මගේ මගේ ආත්මය. ඒක බෞද්ධයන්ට අබෞද්ධයන්ට හැමෝටම තියෙන දෙයක්. සාස්ත්‍ව දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය ආදී මේ මිසදුටු තිබීම නිසා සසර ගමන බොහෝසෙයින් අතරමං වෙනවා මේ ධර්මය නොදන්නාකම නිසා. ධර්මය දන්නා කෙනා කාමපාදාන වශයෙන් අත්වාද උපාදාන වශයෙන් ග්‍රහණය කරගෙන ඉන්නවා. සක්කාය දිට්ඨි. මම මගේ මගේ ආත්මය කියන හැඟීමක් තියෙනවා. මේ මමය මගේය මගේ ආත්මය මම රූප බලනවාය මම ශබ්ද අහනවා මම ගඳ සුවඳ විඳිනවා මම රස විඳිනවා මම පහස විඳිනවා මම හිතනවා කියලා අපි හිතන්නේ. ඒ මම කියන හැඟීම මුලාවකින් අපි ගන්නවා මම මගේ මගේ රූප මගේ ශබ්ද මගේ ගන්ධ ආදී වශයෙන්. නමුත් ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පරමාර්ථ වශයෙන් බැලුවොත් මේ හැමතැනම ක්‍රම තියෙන්නේ නාම රූප දෙකක්. රූප දකින්න මුල් වුණෙත් සිත ඒ සිත මුල් කරගෙන ඇස හරහා රූප ග්‍රහණය කරගත්තා. එතකොට මේ ඇසත් රූපයත් රූපස්කන්ධයක් දැනගන්න හිත නාමස්කන්ධයක්. ඒ නාම රූප දෙක ක්‍රියාවලියක් පමණක් බව දකිනවා නම් ඒ විදර්ශනා ඥානයයි. ඒ ඇස වගේම කනත් එහෙමයි නාසය දිව ශරීරය මනස මේ සියල්ල මෙහිම නාම රූප දෙක ක්‍රියාවක්. ඒ නාම රූප දෙකක් හැර මෙතන සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් මම මගේ මගේ ආත්මය කියලා ගතියුත්තක් නැති බවයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ දේශනාව ඒ විදිහට අනුගමනය කරපු සිහි කරපු වඩපු සත්වයෝ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනටපත් වී වදාලා. ඔබටත් අපටත් අද අවශ්‍ය වන්නේ එසේනම් මේ හඬමින් බැලපෙමින් දුක් විඳමින් යන සසර ගමනින් එතර වෙලා අපටත් මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ වදාළ අමා මහ නිවනටපත් වෙන ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. එහෙමනම් අපි හැම ශනේකම මේ සියලුම අරමුණු නාම රූප වශයෙන් දකින්නට ඕන. නාම රූප දෙක පැවැත්මක් මිස මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ. රූප දකින්නේ සත්‍යයක් නෙවෙයි. ශබ්ද අහන්නේ සත්‍යයක් නෙවෙයි. ගඳ සුවඳ විඳින්නේ සත්‍යයක් නෙවෙයි. රස විඳින්නේ සත්‍යයක් නෙවෙයි. පහස විඳින්නේ සත්‍යයක් නෙවෙයි හිතන්නේ සත්‍යයක් නෙවෙයි මේ නාම රූප දෙකක් පමණයි. ඒ නාම රූප සංඥාවෙන් නාම රූප දෙකක් පමණයි කියලා නතර වුණොත් අපේ සසර ගමනත් නතර වෙනවා. එසේ නතර කරගන්න වෙලාවේදී අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. අවිද්‍යාව ප්‍රහාණය කර ගැනීම සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ඵලවලදී පිළිවෙලින් අවිද්‍යාව දුරු කරගෙන ගිහිල්ලා අරිහත් ඵලයට පත් වෙන දවසේදී විදර්ශනා ඥාන කෙලවර රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන පහ ප්‍රහාණයේදී තමයි මේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. ඉතුරු නැතුව. එසේ රහතන් වහන්සේ අවිද්‍යාව ප්‍රහාණය කරනවා මේ විදර්ශනා මාර්ගය දියුණු කරලා. පාරමී ධර්ම දියුණු කරලා. සීල සමාධි ප්‍රඥා මාර්ගය දියුණු කරලා. ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවිද්‍යාව ප්‍රහාණය කළා. අවිද්‍යාව ප්‍රහාණයෙන් පුඤ්ඤාභි සංඛාරාදී කර්ම සකස් වීම නතර වෙනවා. කර්ම සකස් නොකරන නිසා නැවත උපදින්නේ නැහැ. ප්‍රතිසන්ද විඥානයක් පහළවන්නේ නැහැ. අවසාන භවයේ බවටපත් වෙනවා. ඒ චුතිසිත පරිණිරවාණය වශයෙන් සඳහන් කරනවා. පරිණිරවාණයටපත් වුන නිසා නැවත උපතක් නැහැ. ඒ උපතක් නැති නිසා එතන නාම රූප දෙකක් පහළවන්නේ නැහැ. නාම රූප දෙකක් පහළ නොවන නිසා මෞකුසික හෝ දිව්‍ය ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක හෝ කොහෙවත් සුගතියකවත් නැහැ පහළවන්නේ. එසේ පහළ නොවන සත්‍යයා සත්‍යයක් නැති නිසා ආයතනායකුත් නැහැ. නාම රූප නැති තැන ආයතන හයක් නැහැ. ආයතන හය නැතිවීම නිසා ස්පර්ශ හයකුත් නැහැ. ස්පර්ශ හය නැතිවීම නිසා වේදනාවක් නැහැ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ආදී වේදනා ස්කන්ධයක් නැහැ. ඒ වේදනාව නැති දෙන තණ්හාවක් නැහැ. තණ්හාව නැති තැන උපාදානයක් නැහැ. උපාදාන නැති තැන භවයක් නැහැ. මේ භවය කියලා කියන්නේ උප්පත්ති භව, කර්ම භව. සකස් කරන වර්තමානයේ අපි කර්ම. ඒ කර්ම සකස් කරනවා ඉපදිච්ච කෙනා. ඒ කර්ම සකස් වෙනවා කාම භවයේ පිනිස කුසල කුසල වශයෙන්. කාම දුගතියට යන වෙනවා සතර පායට අකුසල් කළොත්. කාම සුගතිය කියන මනුෂ්‍ය දිව්‍ය ලෝක 6 කියන මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක 6 කියන කාම සුගතිය හතට යනවා කුසල කර්ම සකස් කරගත්තොත්. ඒ වගේම රූප භවයට යනට රූපාවචර ධානය සතරක් තියෙනවා. ඒ ධානය සතර වැඩිීමේ රූපාවචර බ්‍රහ්ම ලෝක 10කට යන්න පුළුවන්. ඒ වගේ අනාගාමී ඵලයටපත් වුණොත් ඒ අනාගාමී ආර්යයන් වහන්සේට අවිහ අතප්ප සුදස් සුදස් යකනිට්ටක කියන සුද්ධාවස්ස පහේ ඉපදෙන්නත් පුළුවන්. ඉතින් අරූප භවය සකස් කරගත්තොත් ආකාස සංඥායතන ආදී මේ ධාන අරූප ධාන හතර වැඩිවීමෙන් ඒ අරූප ලෝක සතර ඉපදෙන්න සකස් වෙනව භවය. ඒ සකස් වෙච්ච භවය අනුව තමයි අනාගත භවයේ උපදින්නේ. ඒ වගේම භවයේ තවත් උප්පත්ති භව බෙදලා තියෙනවා සංඥා භව, අසංඥ භව, නේව සංඥා, නාසඤ්ඤා භව. අසංජ භවයක් තියෙන තමයි හතරවෙනි ධානයටපත් වෙලා හතරවෙනි ධානයෙන් හිත පිළිකුල් කළා. දීචිත්තං වශයෙන් සිත පිළිකුල් වේවා, නින්දා වේවා වශයෙන් වඩනකොට අසංජ ධානය ලැබෙනවා. ඒ අසංජ කියන්නේ සංඥාව නෑ. ඒ සංඥා නැති එක ලෝකයේ තියෙන අසංජ සත්ත්ව ලෝකේ මහා කල්ප 500ක් ආයුෂ පවතින රූපස්කන්ධය පමණයි පවතින්නේ. ඒ අසංජ භවයයි. ඒ වගේ නේව සංඥා නාසංඥා භවයේ භවාග්‍රය සංඥාවක් ඇත්තෙත් නෑ, සංඥාවක් නැත්තෙත් නෑ. එක්ති ස්ථලයේ මේ භව දෙක මේ ලෝක දෙක වෙන් වුණාට පස්සේ ඉතුරු ලෝක 29ම සංඥා භව. ඒතර සංඥා භව 29යි අසඤ්ඤ භව 1යි නේව සංඥා නාසඤ්ඤා භව 1යි. ඒ වගේම ස්කන්ධ ගොඩවල් වශයෙන් ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව වශයෙන් භවයේ තවත් ආකාර තුනකට බෙදෙනවා. ඒකවෝකාර භව කියලා මෙතන කිව්වේ අර අසඤ්ඤ භවයමයි. ඒ කියන්නේ රූපස්කන්ධය පමණක් පවතින එක ස්කන්ධය පවතින්නේ ඒකෝකාර භව එක ලෝකයයි. අසඤ්ඤ ලෝකේ. අතුබෝකාර භව කියලා කියන්නේ නාමස්කන්ධ හතර පමණක් පවතින වේදනා සංඥා සංකාර විඥාන පමණක් පවතින රූපස්කන්ධي අප්‍රකට වන ආකාස සංඥායතන ආදී අරූප ලෝක හතර මෙතන චතුබෝකාර භවයයි. ඒ ලෝක හතරත් අසඤ්ඤ ලෝකයක් කියන පහ හැරෙන්න ඉතුරු ලෝක 26. පංචබෝකාර භවයයි. ඒ ලෝක 26 ස්කන්ධ පහම ප්‍රකට වෙන නිසා. නම් මේ භවයන් ඉපදෙන්න හේතු වන මේ උපාදානය නැති නිසා නැවතත් භවයක් සකස් වන්නේ නැහැ මේ සියලු කෙලෙසින් කෙලසුන් දුරු කරපු රහතන් වහන්සේට. එම නිසා භවය නැති නිසා භවය සකස් නොවන නිසා නැවත જાතියක් නැහැ. જાතියනවත් ඉපදීමක්, නිරය, තිරිසන්, പ്രേත, අසුර, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ආදී කිසිම තැනක උපදින්නේ නැති නිසා ජරා මරණ ආදී දුක් රැසෙන් අත මිදෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපටත් මේ ආයතන විදර්ශනාව වඩමින් මේ ආයතන පිළිබඳ නොඇලීම ඇති කරගෙන අවබෝධ ඥානය පහළ කරගෙන පිළිවෙලින් දාන සීල නෙක්ඛම්මාදී පාරමී ධර්ම සපුරමින් සීල සමාධි ප්‍රඥා නිවන් මඟ පුරමින් ශක්තිපමණින් නාම රූප විදර්ශනාවත් භාවිතා කරමින් අනාගතයේ මතු යම් කලකදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ අමා මහ නිවනින් මේ සියලුම සංසාර දුකින් එතර වෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මුදිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ත්වං සදා සාදු සාදු සාදු සදහෙතුනි වෙසක් ධර්මදේශනා මාලාවේ